හොඳයි එහෙනම් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. යු.එස්. කරුණාරත්න මහත්මයා තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ තිරුවන් සරණයි. වහන්සේ අර සතර සංග්‍රහ වස්තු කතා කරනකොට එතන දානයේ ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතාවය කියද්දී ඔය නොරැවටීම කියන එක විශේෂයෙන් ආපහු පාරක් පුන පුනාම ප්‍රකාශ කරා. එතකොට උත්තදදී අර අර්ථචර්යාව කියන එකට ඔය නොරැවටීම කියන එක වැටෙන්නේ නැද්ද? දැන් මෙහෙමයි සතර සංග්‍රහ වස්තු වලට නොරැවටීම කියලා එකක් එන්නේ නැහැ. මම මේ නොරැවටීම කියන එක මෙතනදි මතක් කළේ දැන් සිගාලෝවාද සූත්‍රයේදී උතුරු දිසාව නම් වූ මිත්‍රාමාත්‍යන් පිළිබඳව කෙසේ ක්‍රියා කළ යුතුද කියන තන කරුණු පහක් දක්වනවා. ඒ කරුණු පහ වෙන්නේ සතර සංග්‍රහ වස්තු වල එන කරුණු හතරට අමතරව නොරවටීම කියන එක තමයි අවසානයේ බුදුරජාණන් වහන්සේ එකතු කරලා තියෙන්නේ. ඒතර සතර සංග්‍රහ වස්තු වෙන වෙන සූත්‍ර දේශනාවලක් දැක්වෙනවා වෙනත් අවස්ථාවලක් පැහැදිලි කරනවා. එතකොට සිගාලෝවාද සූත්‍රයේ මේ උතුරු දිසාවෙහි උතුරු දිසාව හැටියට වෙන් කරලා තියෙන මිතුරන් සහ සමාජයේ ප්‍රභූන් ඇසුරු කරනකොට ඒ සතර සංග්‍රහ වස්තු වෙනුත් සංග්‍රහ කරන්න ඕන. ඊට අමතරව පස්වෙනි කාරණයක් ඇරෙන. මේවා ගොඩක් ඒවා කරුණු පහ හතර එහෙම එහෙම තියෙනවනේ. එතකොට සිගාලෝවාද සූත්‍රයේ ඒ සම්බන්ධ කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහෙන් අවසාන එක තමයි නොරවටීම හැටියට බුදුහාමුදුරු දක්වන්නේ. ඒ නිසායි ඒක විශේෂයෙන් මතු කළේ. එහෙම නැත්නම් අර්ථචර්යාව කියනකොට දැන් අර්ථචර්යාව කියලා කියනකොට හැබැයි එතන නොරවටීම කියන එක ඒක ඇතුලේ තියෙනවා. හැබැයි දැන් මේ නොරවටීම කියන කාරණේ මම නැවත නැවත මතු කළේ මේක තියෙන නිසා වගේම ඒක ගැන හොඳින් අවධානය යොමු කළ යුතු පැති ටිකක් තියෙන නිසා මොකද ගොඩක් වෙලාවට මව්පියෝ එහෙම අහනම ප්‍රශ්නයක් තමයි හැමෝටම දැන් මේ දරුවෝ නලවනකොට ඒගොල්ලන්ට බොරු කියන්න වෙනවා ඒගොල්ලෝ එක එක જાති ඉල්ලනකොට බොරු කියන්න වෙනවා ඉතින් ඒවෙන් අපිට පව් සිද්ධ වෙනවද අපි ඒගොල්ලෝ රැවට්ටුවා වෙනවද ඔය කතන්දර නිතර අහන ඒවානේ ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන් ඒක මතු කරලා කතා කරන්නේ